ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි දතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි දතියන්ති ධම්මං සරණං ගච්ඡාමි දතියන්ති ධම්මං සරණං ගච්ඡාමි දතියන්ති සංඝං සරණං ගච්ඡාමි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 ගච්ඡාමි අතේන්ති සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුපාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේ මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි समन्तचक्रवालेषु अत्रा गच्छन्त देवता सद्धम्मं मुनिराजस्य सुमन्त सद्गमुक्तदम् ධම්මස්සවනකාලෝ අයං බදන්ත ධම්මස්සවනකාලෝ අයං බදන්තා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 මල. දැන් මල කියවම අපි හිතන්නේ මල් කියලා. පාලියේ මල කියන්නේ මල කඩවල. මල කඩ යකඩවල තියෙන මල කඩ තියෙන. අට්ටිමානි බික්කවේ මලාන. මානනි මේ ලෝකේ මල කඩ අටක් තියෙනවා. මේ කියන්නේ යකඩ කන මල කඩ නෙමෙයි. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිද්දෙක් වේවා අපේ ජීවිතේ විනාශ කරන මලකඩ අටක් තියෙනවා. ඔබට මතක තියාගන්න දිග ශේස්ත්‍රයක් කාලි බොම ටිකයි තියෙන්නේ. බණ කියනකොට කාලය යනවා දැනෙන්නේ නැහැ. තෝරගත්ත සූත්‍රය ඉවර කරගන්න බැරි වෙනවා. ඒ නිසා කෙටියෙන් කියනවා මතක තියාගන්න. අසජ්ජාය මලා මන්තා. ඔන්න පළවෙනි මලකඩ. ඉගෙනගත් දේ නිතර නිතර භාවිත නොකොලොත් මලකඩ කෑවට සමානයි. දැන් මෙතන ඉන්න අයත් බෝවිත කියන අර පුටුවේ ඉන්න තාත්තා එම කියයි බෝවිත ඒ කාලේ අපි ලෝවැඩ සංගරාව කටපාඩම් කරා. දැන් මතක නැහැ. මොකද අමතක වුනේ? නිතර භාවිත නොකළ නිසා. ශිල්ප ශාස්ත්‍ර අධ්‍යාපනයේ මන්තර ඔය පිරිත් මේ ඔක්කොම ඉගෙන ගත්තද. අපජ්ජාය මලාමන්තා. ඉගෙනගත්ත දෙයක් නිතර නිතර භාවිත නොකළොත් අමතක වෙලා මලකඩ කාලයක්. ඔන්න මලකඩ කෑම. දෙවැනි මලකඩේ තමයි අනුත්තාන මල අදරා. දරා කියන්නේ ගෙවල්, ගොඩ නැගිලි. ගොඩ නැගිල්ලක් නිතර නිතර අලුත් වැඩියා කළේ නැත්තම් මලකඩ කනවා. දැන් වැස්සට කලින් වාලේ අදාගත්තේ නැත්නම් වැස්සම තෙමිලා තෙමිලා පරාලක් දිරලා ඔක්කොම දිරලා යනවා. බිත්තිය චුට්ටක් කැඩෙනකොටම සිමෙන්ති ටිකක් දාලා පිළිසක් කරනකොට දිගට කාගෙන යනවා. පොළව ටිකක් කැඩිච්ච වෙලාවේ සිමෙන්ති චුට්ටක් දාලා අදාගත්තේ නැත්නම් දිගට කනවා. බලන්න කොච්චර ලස්සනද මේ සූත්‍රය. නිතර නිතර පිළිසක් කරනකොට ගොඩ නැගිලි මලකට කනවා. ඒ සමහර පරණ ගෙවල් පේන්නේ මලකඩ කාලා වගේ. gadolleම මතුවලා තියෙනවා. චුට්ට කැඩෙනකොට අදාගත්තා නම් ලස්සනට තියෙනවා. ඊළඟ එක තමයි කම්මැලිකම. මලං වන්නස්ස කෝසජ්ජ. කෝසජ්ජ කියන වචනෙන් කියන්නේ කම්මැලි කුසිතකම්. කම්මැලි වැඩි වෙනකොට ලස්සන නැති වෙනවා. කම්මැලියා නාන්නේ. කොණ්ඩ කපන්නේ නැහැ. රැවුල කපන්නේ නැහැ. නියපොතු කපන්නේ නැහැ, දත් මදින්නේ මලකඩ කාලවා. ඒ පාරේ උමතුයෙන් වාගේ ඉඟා කන මිනිස්සු කැත නැහැ. හොඳට අල්ලලා මාවල කොණ්ඩේම කපලා බලන්න. හරි ලස්සනයි. කම්මැලි කමට දූවිලි ගොඩේ ඔය දෙන දේ කාලා පෙරලිලා හිටියෝ. මෙතන වන්නස්සතියම ලස්සන රූප විතරක් නෙමෙයි. ඉන්න පරිසරෙත් ඒවා. දැන් ගෙදරක ලස්සනට තියෙන්න ඕන තැන් දෙකක් තුන. එකක් තමයි කුස්සිය අනිත් එක වැසිකිලි. මේ දෙක ලස්සනට තියෙන්න ඕන. පිරිසිදුවට තියෙන්න ඕන. සමහර කුස්සිය දිගේ කන්ද පාර වෙනවා. කුස්සියක් නෙමෙයි අපායක්. සමහර වැසිකිළියට ගියත් වැසිකිලි කරන්න එපා වෙනවා. ඒ තරම් ජරාව. ඔන්න ලස්සන නැති වෙනවා. දැන් නිවන් දක්ින්නනේ ඔක්කොම ලෑස්තිය නිවන් දක්ින්න නම් සම්මා සමාධි සමාධි සම්බොජ්ජංග කියන්නේ. සමාධිය වැඩෙන්න නම් පිරිසිදුකම තියෙනවා. අටුවාව කියනවා මාස 3න් තුනට බඩ යන්න බොණ්ඩක් ඕන. එතකොට තමයි සිත සමාධිය. ඇඳ ලස්සනට තියාගන්න. කොත්තවර සෝදන්න ඕන. සමහරුන්ගේ අඳ දක්වම නිදා ගන්න කොහොමද කියලා හිතනවා. සතුත් කියලා. පුටුවමේසේ අවුවේ දාලා ටිකක් රත් කරලා ගන්නත් ඕන. බෑට අතු ගන්න. දැන් සමහර අයගේ ගෙවල් වලට ගියාම එන්න හිතෙන්නේ හරි ලස්සනයි. මිදුල ගස් වවලා මල් වවලා තියෙන්න ඕන ඒවා තියෙන්න ඕන තැන තියෙන පිළිවෙලයි ලස්සනයි. සමහර තැන් වලට ගියාම ඉන්න නෙමෙයි ඇතුළට යන්න හිතෙන්නේ. ඒ තරමට අවලස්සනයි. ඔන්න බුදුආඳුර දේශනා කළා. කුසිතකම තියෙන තැන ලක්ෂණ නැති වෙන. තුන්වෙනි මල කඩේ. හතරවෙනි මල කඩේ තමයි පමාදෝ රක්කතෝ මලං. රකින්න කෙනෙකුට ප්‍රමාද වීම මලකඩම්. යමක් රකින්න කෙනා ප්‍රමාද වුණොත් ඒක විනාශ වෙනවා. දැන් කුඹුරු කරන ගොයියා ප්‍රමාද වෙලා කුඹරට ගියොත් මොකද වෙන්නේ කුඹර විනාශ වෙනවා වෙලාවට වතුර දාන්න ඕන වෙලාවට පැය රකින්න ඕන ප්‍රමාද වෙලා පරක්කු වෙලා නම් කරන්නේ එතන විනාශයක්. ගෙදර තාත්තා නිතර ප්‍රමාද නම් ඒ ගේ විනාශය. පාසලක විදුහල්පති ප්‍රමාද නම් ගේ විනාශය. මේ පාසල විනාශය. පන්තියට එන ගුරුවරයා ප්‍රමාද නම් පන්තිය විනාශයි. රට රකින්න නායකයා ප්‍රමාද නම් රට විනාශයි. වෙලාවට වැඩ කරන්න ඕන. නැත්නම් ඒක මලකඩ කාරණා. පමාදෝ රක්කතෝ මලං රකින්න කෙනාට තියෙන මලකඩේ තමයි ප්‍රමාද වෙන්නේ. පස්වෙනි මලකඩ නම් මේ කාන්තාව ගැන කියන කතාව. මලිත්‍යා දුච්චරිතේ. ස්ත්‍රියක් මලකඩ කෑවට සමානයි අනාචාරයට වැටුණා. දුච්චරිත වුණා. කාන්තාවගේ වටිනකම තමයි. කාන්තාවගේ රූප නෙමෙයි පොත්ත නෙමෙයි වටින්නේ. චර්යාව. චරිතවත්කම තමයි කාන්තාවගේ වටිනකම. අනාචාරයට නැඹුරු වෙච්ච කපක් නම් කාන්තාවක් නම් මලකඩ කෑවට සමානයි. ඒ කුලේම විනාශයි. ඒ කුලේම ඉවරයි. යුගදිවියටපත් වෙච්ච කෙනෙක් නම් ස්වාමියාත් ඉවරයි ළමයිනුත් ඉවරයි. අම්මා තාත්තගේ ගෞරවය නම්බුව ඔක්කොම ඉවරයි මලකඩ කනවා. කාන්තාව රුවෙන් මනිනවා නෙමෙයි. කාන්තාව මනින්නේ චරිතය කාන්තාවක් නොමග ගියොත් අනාචාරයට නැඹුරුනොත් මලකඩට ඇවට සමානයි. ඊළඟ මලකඩේ තමයි මච්චරියේම දඩතෝ මල. ලෝභකම තියනවා නම් දන් දෙන්නට ඒක මලකඩයක්. ඇයි දෙන්න දෙන්නේ නැහැ සිත දෙන්නේ නැහැ. දෙන්න ආශාව තිබුණත් සිත එපා කියන. දීපං කියලා කියනවා. වෙන්න අරගෙනත් එනවා. අරගෙන ඇවිල්ලා අඩු කරලා දෙනවා. කෙසෙල් ඇවරිය ගෙනල්ලා දෙකට කපලා දෙනවා. භාගයක් ගෙදර තියලා භාගයක් දෙනවා. දෙන්නයි ගෙනාවේ. මලකට කා. දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ලෝකෙතන අමාරුම වැඩවලින් එකක් තමයි දන් දීම. දානේ නම් පාරමිතාවනේ පතමන් දාන පාරමී. බුදු බව ලැබෙන්නේ, පසේ බුදු බව ලැබෙන්නේ, රහත් බව ලැබෙන්නේ, සෝවාන් සකුදාගාමි මේ ඔක්කොම ලැබෙන්නේ දානෙ දෙන කෙනාට තියෙන මලකඩේ තමයි මසුරු බව. මසුරු කියන්නේ ලෝභකම්. ඊළඟ මලකඩේ තමයි මලා පාපක අකුසල ධම්මා ඒ කියන්නේ පාප කර්ම අකුසල කර්ම. අස්මින් ලෝකේ පරමිච්ච මෙලවත් පරලවත් මලකට කන. බුදුදාන උගන්වන පළවෙනි දේ තමයි සබ්බ පාපස්ස අකරණ. පව් නොකිරීම. පාප කර්ම වලට අකුසල වලට කෙනෙක් නඹුරු වෙනවා නම් මේ ආත්ම විතරක් නෙමෙයි ඊළඟ ආත්මෙත් මලකඩ කන. අටවෙනි මලකඩේ තමයි අවිද්‍යා පරමං මලං. ලෝකේ තියෙන භයානකම මලකඩේ තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ විද්‍යාවේ අනිත් පැත්ත. විද්‍යාව කියන්නේ දැනුම. මොකද විද්‍යාව කියන්නේ විද්‍යාව උදපාදි කියලා බුදුහාඳුර කිව්වේ. සරුදේ සරු ලෙස දැකීම අසරුදේ අසරු ලෙස දැකීම. නුවණ. අවිද්‍යාව කියන්නේ මොලාව, මෝඩකම්. අභිධර්මයේ අවිද්‍යාව විස්තර කරනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං දුක දන්නේ නැහැ දුකට හේතුව දන්නේ නැහැ නිවන දන්නේ නැහැ නිවනට යා යුතු මඟ දන්නේ නැහැ ඔන්න අවිජ්ජා බුදුදාම කියන්නේ හේතුඵල දාන අවිජ්ජා පත්‍ය සංඛාරා මේ ජරමර කරදර මලකඩ ඔක්කොම තියෙන්නේ අවිජ්ජාව නිසා නොදැනුවත්කම නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ. එහෙමනම් පරම මලය ලෝකේ තියෙන සියල්ලටම මූලික වෙන මල කඩේ තමයි නොදැනුවත්කම. අවිද්‍යාව. දැන් ඔන්න කරුණු අටක් කිව්වා. පළවෙනි එක ඉගෙනගත්ත දේ නිතර නිතර භාවිත නොකොලොත් මල බඳුනට සමානයි. දැන් ඕලෙවල් ඒලෙවල් ලියන ළමයි එදිනෙදා උගන්වන දේ එදිනෙදා ටිකක් අටපාඩම් කරගත්තොත් විභාගෙට උත්තර නලියන්න දෙයක් නැහැ. එච්චර දඟලන්න දෙයක් නැහැ. එදිනෙදා ඉගෙන ගන්න ඕන. එදිනෙදා. දැන් ඉස්සර අපි පොඩි කාලේ මම පිරිත් පොතම කටපාඩම් කළේ නායකාඳුරේ මට දෙන්න උපදේශ තමයි අතු ගන්නකොට පිරිත් කියති අතු ගන්න. නිකම් ඉඳලින් අතු ගන්න එපා. වැඩ දෙකක් කෙරිලා. මෙදලා අමදින්න කිව්වේ කටපාඩම් කරගෙන. ඔන්න පාඩම් වෙනවා. නිකන් ඉන්න වෙලාවට මේ ධර්මය ගැන ඉස්සනවා. ධම්මානුස්සති භාවනාව. ධම්මානුස්සති කියන්නේ දස අනුස්සති වලින් එකක්. පාරේ යනකොට ධර්මය ගැන ඉතින් යන්න. පටිච්ච සමුප්පාදක බෝධිපාශික ධර්ම. කොච්චර තියෙනවද අපිට හිතන්නේ? කාමද කාමක දේවල් සිතන් නැතුව. දේශපාගත සිත දැන් පාරේ යනකොට ඇත්තටම අපි කොච්චර හොඳින් ගියත් පාරේ යනවම දැක්කම අපි අවිස්සෙනවා. පාරේ යනවුන් ටික දැක්කම අපි අවිස්සෙනවා. අපිට පුළුවන් නම් අපේ සිත দমনය කරගෙන සචිත්ත පරියෝ දපන. චිත්ත দমনය ඇති කරගෙන. ධර්මයේ සිත සිත යන්න පුළුවන් නම් අමතක වෙන්නේ. කරණීය සූත්‍රයේ හැම එක්කෙනාටම කටපාඩම්. ඒ මොකද නිතර තියෙන නිසා. එහෙමනම් ඉගෙනගත්ත දේ ශාස්ත්‍ර මන්තර ඔක්කොම ඕන දෙයක්. උයන දේ වුණත් නිතර උයාගෙන අපේක කවුරුද්ද දෙකක් ඉන්නේ නැත්නම් උයන්න බැරි වෙනවා. ඒකනේ අද කොණ්ඩේ කවමක් වුණ බදින්නෙත් යන්නේ. කාටවත් බෑ. ඒවා බෑ දැන් මොකක්වත් ඒවා නෑ. දැන් කේක් විතරයි. කේක් ටික විතරයි. මිනිස්සුත් කේක් ගෙඩි වාගෙන ඉන්නේ. එච්චරයි. එන මොකක්වත් ඔක්කොම මලකඩ කාරා. ද්වාන්දු කියන්නේ Taman ඉගෙනගත්ත ශාස්ත්‍රයක් ශිල්පයක්. දිගට මතක තියාගෙන ගියොත් වයසට ගියත් ඒක මතකෙට. අසජ්ජාය මලාමන්ත. ජීවත් වෙන ගේ නිවස පාසල පන්සල පොඩ්ඩක් කැඩෙනකොට අලුත් වැඩියා කරගත්තොත් ලස්සනයි. දැන් බලන්න පයිප්පයක් ලීක් වෙලා තියෙන තැන ඒක අදාගත්තේ නැත්නම් වතුර ගිහලා කියලා කොළ පාට වෙනවා. විත්තිය දිරනවා. පාඩුව අපිටයි. ඒ වෙලේ මේක සකස් කරගත්තොත් ප්‍රශ්න අඩුයි. Tamange ගේ දොර ලස්සනට තියාගන්න. වාසස්ථානේ පිළිවෙලකට තියෙනකොට තමයි සිත සමාධි වෙන්නේ. නැත්තම් එතන ප්‍රශ්න මත වෙනවා. බුදුහාඳුර අපිට දේශනා කළා. මාසෙන් මාසෙට කාමරේ තියෙන බඩු එන්නේ ඒට මේට මාරු කරන්න ඕන. දැන් අඳ උතනම තියනවා නම් අවුරුදු ගාන ඒ බිත්තිය සතු බෝය. මාසෙට සැරයක් මේ අඳ ඉස්සලා අනිත් පැත්තට දාන. එතන කිසි කබඩේක ඉස්සලා මේ පැත්තට දාන. කොත්තමෙත්ත පවා අවුදාන්න. කොත්තමෙත්ත අවුදාන්න. දැන් මේ දවස්වල ගෙවල් වලට දැන් අපේ අද අපේ පන්සලට අද උදේ ආව අමුදාවේ මාත්‍රුවේ මේනෝ මදුරු ඔබෝ වෙලාද කියලා චෙක් කරා. අද උදේ ආව. ෆයිල් නිකන් අරගෙනව බලන්න. ඒකටත් දැන් රජයෙන් එන්න සිද්ධ වුණා. මොකද ගෙවල් අපිරිසිදු. ලක්ෂණට තියාගත්තොත් පොඩි දෙයක් වෙනකොටම ඒක ඒ වෙලේ සකස් කරගන්නවා. එතකොට ඒ ගේ ලක්ෂණයි මලකඩ කන්නේ. ඊළඟට කුසිතකම කම්මැලිකම වැඩි නම් තමන්ගේ රූපේ විනාශ වෙනවා. තමන්ගේ රූපය ආරක්ෂා කරගන්න ඕන. අඳින ඇඳුම හොඳට සෝද ගන්න ඕන. තමාරු ළඟින් යන්නත් බෑ. තමාරු නාන්නේ කරන්නේ නැහැ සෝඳ ගාගෙන යනවා පාර. ඒක තවත් ගන්නයි. ඒ සෝඳ නාන්නතු සෝඳ ජවම තව ගන්නයි. සුවඳ ගන්න දෙයක් නැහැ. හොඳට නාලා පිරිසිදුවට ඉතියන ඇඳුන වස්ත්‍රය හොඳට සෝදගත්තා. මේ කය නම් පිළිකුල් තමයි. නමුත් පිළිවෙලකට තියාගන්න. තමන්ගේ පරිසරයේ ලස්සනට තියාගන්න. ඉන්න තැන ලස්සනට අතුපතු ගාලා. ලස්සනට අතු ගාගන්න. මකුණු දැල් ටික කඩන්න ඕන. මේවා තමයි ලස්සන කියන්නේ. කම්මැලි නම් සමහර ගෙවල් බලන කිසිම පිළිවෙලක් නෑ. ලකුණු දැලක් කඩන්නේ නැ ඔය ඉන්නම් වාලි ඉන්නවා. ඒක පෙරේත පෙරේත කමනේ. ඉන්නකා ලක්ෂණ තින්දෝ. ඊළඟට රකින්න දෙයි. සීලේ මනාකොට රැක්කේ නැත්තම් ප්‍රමාදුණු සීල නැතිලා යනවා. ප්‍රමාදුණු සීල නැති වෙනවා. බුදුදාන උගන්වන පළවෙනිම දේ තමයි අප්‍රමාදය. ධම්මපදයේ අප්‍රමාද වර්ගයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයත් අප්‍රමාදේන සම්පාදේත. ඒ වචනේ කියලා තමයි ඇස් දෙක පියාගත්තේ. අන්තිමට අපිට දුන්න උපදේශය ඔබ බෞද්ධයෙක් නම් කරන්න මේ ටික අප්‍රමාද නොවි වැඩ කරගන්න. කම්මැලි වෙන්න එපා. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙනවා කියන්නේ සෑම දෙයක්ම විනාශ කරනවා. අපමාදෝ අමත පදං. අමත පදං කියන නිවන දකින්න නම් අප්‍රමාදීව වැඩ ටික කරගන්න. ලෝයර සංගරාය කියවනේ අද අද එයි මාරු පින් කරදා. මොන වෙලාවේ මාරය වේද දන්නේ නැහැ. මොන වෙලාවේ මොනවා වෙයිද කියලා කියන්නේ. අචින්තිතාම්පි භවති චින්තිතාම්පි විනාශති. ඔකනේ සින්දුවෙන් කියන්නේ. සිත දේ නොමවේ නොසිත දෙයක් වේලෝදං කරක අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති ඔන්න බුදුබණ සින්දුවට ආපුවා තේරෙන්න කිව්වා සිතන දේ ඔක්කොම ඒ විදිහට මිෂ්ට වෙන්නේ නැහැ බලාපොරොත්තු නොවන දේ තමයි ජීවිතේ ඉෂ්ට වෙන්නේ. එහෙමනම් රකින්න කෙනා රකින්න කෙනා ප්‍රමාද වුණොත් එතන මලකඩයක්. ඒක විනාශය. ඊළඟ එක කාන්තාව. අම්මනේ කාන්තාව තමයි අම්මගේ. ලෝකෙ මිල කරන්න බැරි උතුම් পদවිය වලින් එකක්නේ මාතෘ পদවිය. මේ කාන්තාව තමයි හැමදේටම උපමා කරන්නේ. දැන් බලන්න අපේ රටේ ආසියාතික රටවල වල සිරිතක් ඒක. දැන් මේ රට බලන්න මේ රටට කියන්නේ මව් රට. මේ රට තාත්තා නෙමෙයි අම්මා. දෙපයින් ඉන්න පොළව මාතෘ භූමිය තාත්තා නෙමෙයි අම්මා. මේ කතා කරන වචන මව් මේ මව් බස කතා කරන වචනත් අම්මට සමානයි. අදත් ඔය ඉන්දියාවට ගියොත් නේපාලෙට එම ගියොත් බංගලාදේශේ නේපාලේ ළමෙක් මාන කළාම මුලට දාන්නේ අම්මගේ නම. අම්මගේ නම මුලට දානවා. ඒක බුද්ධ කාලෙත් උනානේ. උපතිස්ස කියන තරුණයා පැවිදි වෙනකොට සාරිපුත්ත වුණා. සාරි කියන අම්මගේ පුතා. උපතිස්සනේ සාරිපුත්ත වුණා. මන්තානි කියන අම්මගේ පුතා තමයි මන්තානි පුත්ත රේවත වුණා. මන්තානිගේ පුතා. දැන් අදත් ඔය නේපාලයේ ආන්දෘ කෙනෙක් එහෙම දැක්කම නිකන් ආලා බලන්න. සකුනි පුත්‍ර මානාම ජටිල පුත්‍රා නෝම අර ලස්සන නෑ. දැන් අපේ රටේ කරන්නේ මොකද? අපිව මාන කරනකොට උපන් ගම දානවා මුලට. අපේ අම්මගේ නම දාන්න බෑ මුලට. අපේ අම්මගේ අමුතු නන්නේ පරණ කාලේ තිබුණේ අංගවාමි කෝවිද. කියන්න පුළුවන්. ඈ? යසෝ මණිකා එක එක නම්. ඒ නිසා අපිට දානවා ගමේ නම්. එහෙමනම් කාන්තාවකගේ වැදගත්කම තියෙන්නේ චරිතය. චරිතවත් නොවුනොත් මොනවා තිබුණත් වැඩක් නැහැ කාන්තාව මලකඩ කාපු කෙනෙක්. බබලෙන්න බෑ. ඊළඟ මලකඩේ තමයි ලෝභය. ලෝභ සිතනම් කවදාවත් සනසිල්ල නැති අධික මසරු කමේන කෙනෙකුට නිින්ද යන්නේ නැහැ පරිසම් කරන්න බෑ. නිතරම තෝච් ගගා හින්දා වෙන්නේ. එහෙම පෙරේතය දෙන්නේ සිටියනේ බඩපොත්. එකෙනේ තමයි සුභගේ තාත්තා. එයාගේ නම තෝදෙයි. 80 කෝටියක් තිබුණා. නිතරම ගණිනවා. ගණන් කරලා ගණන් කරලා වැඩි වෙනකොට වල කප කප වල දා. පුතාටත් තියෙනවා පුතේ දෙන්න නම් එපා. ඔන්න ලෝභය ළඟ තියෙන උපමා දෙකක්. මේ ලෝභ මනුස්සයා කියනවා මොකද්ද බලපම් පුතේ මී මැස්ස චුට්ට චුට්ට මී පැණි කියනවා මේ මී පැණි අරන් එනවා මී මැස්ස මී මැස්ස චුට්ටයි කියනවා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ඔන්න එකතු කරලා මී වදයක් බඳිනවා ලොකුවට වේයා මොකද කරන්නේ චුට්ට චුට්ට පස් කියනවා තුඹස බඳිනවා එයාගේ පුතේ දෙන්න නම් එපා එකතුම කරපන් දෙන්න නම් එපා ඈත උඩින් ගන්න අර සඳුන් කෑල්ල කළු පාට අඳුන් ගන්නවනේ ඉන්දියාවේ. ඒක කළු ගලේ චුට්ට චුට්ට ගෑවක් කලක් යනකොට ගෙවිලා ඔන්න මේ තාත්තා පුතාරුද මේ පුතේ. ඒ නිසා පුතේ තියනවා කියලා එපා. පුළුවන් තරම් එකතු කරපන්. මේම කියලා කියලා කියලා කියලා අන්තිමට මොකද වෙන්නේ තාත්තා මැරිලා බල්ලෙක් වුණා. චක්කුන් උදපාදි බුදුහාමුදුරන්ට පෙන්වන අපිට පේන්නේ නැහැ. බුදුආන්දර චක්කෝමෝදපාදිකේ උන්වහන්සේට ඔක්කොම පේනවා බල්ලා උනේ කවුද බලකා උනේ කවුද පෙරේතයා උනේ කවුද ජාතක පොතේ තියෙන අපිට පේන 80 කෝටියක් තිබිච්ච කෙනාට ලැබිච්ච ටිකට් එක බල්ලෙක් වුණා බංකුවක් යට ඔන්න බලන්න ඊළඟ මසුරුම තාත්තා තමයි මට්ට කොණ්ඩලිගේ තාත්තා එයාගේ නම අදින්න පුබ්බක පුතා ලෙඩ වුණා පුතාටවත් වෙදකම් කළේ නැහැ සල්ලි අද නිසා අන්තිමට පුතක් නැතිලු. තවත් මසුරෙක් හිටියා പ്രേතවත්වයේ තියෙන කතාවක් හරි භයානක කතාවක් චුල්ලසෙට්ටි. චුල්ලසෙට්ටි ජීවත් වුණේ බරණස් නුවර. උදුම ධනයක් තිබිච්ච කෙනා. කවදාවත් දුන්නේ නැ එක දුවයි. දුවට දෑවැද්ද දෙන්න වෙයි කියලා බයිට දුප්පත් තැනකට තල්ලු කරලා දමා. දුප්පත් මිනිහෙකුට දුන්න අරන් ඵලයක් කියලා. දෑවැද්ද දෙන්න වෙයි කියලා. කෑවෙත් නෑ, බිව්වෙත් නෑ, ඇන්දෙත් නෑ, මොකක්වත් නෑ. කවුරු හරි ඉල්ලගෙන එනකොට කෑ ගන්නවා. ඵලයව ඵලයව කියලා බනිනවා. ලෝභකම වැඩි වෙනකොට ලේ ටික පිච්චෙනවා. ඒකනේ සමහර ලෝභී මිනිස්සුන්ගේ මූණ දක්වම තියෙච්චි. ඉල්ලන්නවත් හිතන්නේ මොකක්වත් මූණ දක්වලා අපි දන්නවා මෙයා නම් වෙන එකක්. ලේ ටික පිච්චෙනකොට වැඩි කලක් හින්ද බා කාලේ මැරෙනවා. දීර්ඝායු ලැබෙන්නේ දාන නිසා. දීර්ඝායු ලැබෙන්නේ දාන නිසා. ලෝභයකට වැඩි කලක් ඉන්න බෑ. මැරිලා වන්න උපන්නේ පෙරේතෙක් කියලා. අජාසත් රජුරෝ මේක දැක්කා. දැන් අජාසත් රජුරවන්ට රැට නිින්ද යන්නේ. ඇයි තාත්තා මරුවන්නේ? ආනන්තරිය පාප කරගත්ත නිසා නිින්ද නැහැ. උඩ බලාගෙන ඉන්නව හැමදාම රැට. මෙන්න උඩින් යන පෙරේතයා රාජිරේ දැක්කා. බය වුණා. විමසුවා කවුද උඹ? රජාණනි උඹට මාව පේනවද? පේන නිසානේ නම් මේ කතා කරන්නේ කවුද? රජතුමනි මම චුල්ලසෙට්ටි කිව්වා විතරයි රජුරෝ අදගෙන බිම වැටුණා. දැන් නැගිටලා කතා කළා උඹ මලා කියලා නම් ආරංචියක් ආවා. මට එදා යන්න ලැබුණේ නෑ රටේ වැඩ වැඩි. ඔබට මොකද උනේ මේ? රජානනි මාව පේනව නේද? මං ගැන මගේ යාළුවන්ට නෑයන්ට කියන්න කිව්වා. බරණස් නුවර භාගයක් මාව දන්න. රටේ රජවරු උනත් ණය ගන්නෙ මගේ. ඒ තරම් ධනවත් එක්ක. කෑවේ නෑ දුන්නේ නෑ එකතු කළා විතර යුතුයකම් මොකක්වත් ඉෂ්ට කළේ නෑ. රංගෙදී මුතුමැණික් පොළවේ වල දැම්ම අමතනවා. මාළුගා පාකට වැද්ද. ඔන්න ස්වාමීනි මට ලැබිච්ච දහවැද්ද. ධනිය තිබුණා වගේමයි මසුරුකම මට තිබුණා මම සත පාක් වියදම් කරලා. අනේ ස්වාමීනි මම විඳින දුක. පුදුම බඩගින්නක් මට තියෙනවා. කටත් කන්නේ මේ මිනිස්සු විසික් කරන කෙල සොට්ටු අරව තමයි කන්න තියෙන්නේ. ඒකවත් කන්නේ නැහැ අනිත් පෙරේතෝ පොර කනවා. පුදුම පිපාසයක් මට තියෙනවා. ගංගා යමුනා සරස්වති අචිරවති මේ ඔක්කොම පේනවා සප්ත නිල් පේනවා මට නිල් පාට වතුර පේනවා වතුර දැක්ක ගමන් සතුටින් මම ගින් දෝත පුරා වතුර ගන්න කටට දැම්මොත් උගුරෙන් පාරට වතුර යන්නේ නැහැ ඉන්දි කටු මල වාගේ උගුරු දාන ස්වාමීන් පුදුම ගින්නකින් මම මේ පිච්චෙනවා උපමාවකින් කිව්වොත් විශාල ගසක් තියෙනවා. ගස මැද්දේ බෙනයක් තියෙනවා. ඒ බෙනේ ගිනි තිබ්බවා. ඇතුලේ දැවෙනවා. මාලිගාවේ කොච්චරව කපී සලුම තිබුණාද මට. දැන් බලන්න රජාණන් නිර්වතව ආගන්න රෙදි කඩක් නැහැ මට. මසුරු කමෙන් මලා මැරිච්ච ගමන් උපන්නේ අසුචි වලක. අසුචි වලේ උපන්. ඔන්න බුදුහාමුදුරු දේශනා කළේ ලෝභකම මලකඩයක් නෙවෙයි. ඊළඟ මලකඩේ තමයි අකුසල කර්ම, පාප කර්ම. පව්කම් වල ලොකු කුඩා ભેදයක් නැහැ. කවුරු කළත් වැරදි. පවට බය වෙන්න කියලා කිව්වේ. පව් කරන්න බය වෙන්නත් ඕන, ලැජ්ජ වෙන්නත් ඕන. දේව ධර්ම කියන්නේ ඒකයි. ලෝකපාලක ධර්ම. මේ ලෝකේ පාලනය වෙන්නේ ලැජ්ජ බය නිසා. ලැජ්ජායි බයයි නැත්තම් ඕන වැඩක් කරන්න පුළුවන්. ලැජ්ජ බය තියෙන නිසා තමයි ලෝකේ පාලනය වෙන්නේ. පවත බය වෙන්නත් ඕන ලැජ්ජ වෙන්නත් ඕන. මොකද මං වපුරපු දේවල් අත්සන්න මට ලැබෙනවා. අකුසල කර්මවල විපාක පස්සෙන් එනවා. නරක සිතින් වාසතිවා කරොත්තිවා යමක් කිව්වොත් යමක් කළොත් තතෝ නම් දුක්ඛමං වේති. ඒක මගේ පස්සෙන් දුක් පිනිස නෑ. කොහේ උපන්නත් මහණෝනක් වෙනවා පස්. දැන් චක්කුපාල කියන ස්වාමීන් වහන්සේ රහත් වෙනකොටයි අන්ධ වුණේ. සාතන් වහන්සේ වෙනකොට මැස්නෙට ගියා. උඩින් යන්නත් බෑ මොකක්වත් බෑ ඉරිදි බල නෑ. නමුත් රහතන් වහන්සේ ඔක්කොම වැඩ ඉවරයි. නිවන් දා. බුදුහාමුදුර දේශනා කළේ ඇයි මේම උනේ? එකාත්මකද වෙදෙක්. වෙදරාලක. වෙදකම් කරන. ලස්සන කාන්තාවක් ආව ඇස්තේන්නේ. මේ කාන්තාව ආවට පස්සේ මේ වෛද්‍යතුමා පරීක්ෂා කළා. ඒවා මට සනීප කරන්න පුළුවන්. ඇස් දෙක සනීප කළොත් උඹ මට මොනවද දෙන්න කියලා අල්ලක් ඉල්ලුවා. සාදත් ඉන්නේ ඔම මිනිස්සු වැඩක් කරගන්න ගියාම මොනවද දෙන්නේ කියලා. ඉතින් මෙයා දුප්පත් ලස්සන. මේ කාන්තාව කිව්වා මගේ ඇස් දෙක පේනවනම් මම උඹේ ගෙට එන්නම් කිව්වා. වැඩකාරකමට එන්නම්. බේත කියලා දැන්න දවස් දෙකයි ඇස් දෙක පේනවා. ඇස් දෙක පේනකොට තමයි මේ කාන්තාව වෙදාව දැක්කේ. වෙදා කැතයි වයසයි. ඔන්න පොරොන්දුව කඩ පෙරනවා. මම මොකටද මේක දිගට යත්තේ? ආක බලාගෙන ඉච්චියා එතුමා වෛද්‍යතුමා විදිහින් ආනෝ දැන් පේනවාද තිබුණට වඩා රුදාව වැඩි කිව්වා එහෙනම් තව බේතක් තියෙනවා බලින්නම් කියලා ඇස් දෙක කුණු වෙන බේතක් කියලා බැන්නා ඒක තමයි කරෝතිවා කොහමද කරෝති කොහමද කලේ පදුත්ත සිත්ින් නරක සිත්ින් ඇස් දෙක දිත්තර වාගේ කුණු වෙලා ගියා ආයි කිසි කෙනෙකුට සනීප කරන්න බෑ ඔන්න අකුසල විපාක මලකඩ කී එකයි රාත් වෙනකොට විපාක දුන්නා. අම්බපාලි රාත්තුනේ ගණිකාවක්. ප්‍රසිද්ධම ගණිකාවක්. ඒ වගේ ලස්සන කෙනෙක් ඉඳලා නෑ විශාලාව. රජවරු මැතිවරු යුද්ධ කළා මෙයාව ගන්න. බැරිම තැන අම්බපාලි අඹ උයනේ පොඩියක් ඇද්දා. ඕන එකෙක් ඇවිල්ලා ඉඳලා ඵලයලා. එක්කෙනෙකුට බෑ කිව්වා. ඇයි නැත්නම් යුද්ධයක් ඇති වෙනවනේ මන් නිසා. ප්‍රසිද්ධ වුණා. පුතෙකුත් තමයි. තාත්තා කවුද කියලා දන්නේ නැහැ. ධනිකාවන්ගේ සිරිතක් තමයි පුතෙක් ලැබුණොත් විසික් කරනවා. දුවෙක් ලැබුණොත් පියා ගන්නවා. ඒ ගණිකාවන්ගේ සිරිත. නමුත් මේ අම්බපාලිත මේ පුතා විසික් කරන්න ඉතුනේ නැහැ. සුබ්බේතකත පුඤ්ඤතා පින් ඇතු උපන්. ඔන්න මේ පුතා රහත් වුණා. ධනිකාවගේ පුතෙක් රාහත් වුණා. ඒකයි බුදුහාඳුර අනාතනාත කිව්වේ. අසරණ සරණ කිව්වේ. කාරුණිකෝ නාතෝ කිව්වේ. දැන් කඩවත පැත්තේ ප්‍රසිද්ධ ධනිකාවගේ පුතෙක් පන්සලක මානකොලෙත් ඉන්න පුළුවන්. ඉන්න දෙයිද ගමේ අය? පාරේ යන්න පුළුවන්. කොහෙවත් යන්නම් වෙන්නේ. අපි ළඟේ කරුණාව නැහැ. බුදුහාමුදුරු උසස් කියලා කිව්වේ ඒකයි. මෙන්න මේකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන අපි කරන්න ඕන වැඩ. එක්තරා විද්‍යාලයක විදුහල්පති කෙනෙක් වුණා. මේ විදුහල්පතිතුමා ඉස්කෝලේ ටිකක් වේලායෙන් එනවා. ඇවිල්ලා මේ වගේ පිළිම වාංශයේ තියෙන ඉස්කෝලේ විශාල ඉස්කෝලයක්. පිළිම වාංශ ළඟට ගිහලා අධ්‍යක්ෂ බැඳගෙන බලාගෙන ඉන්නවා. විනාඩි 15. වඳින්නේ නැහැ. බලාගෙන ඉන්නවා. ඒ ඉස්කෝලේ ආන්දරගොල්ල පස් නමක් වෙනවා. ආන්දරගොල්ලන්ට කේන්ති ගියා. ඇයි මේක හැමදාම බලාගෙන ඉන්නේ? ළමයින්ට ආදර්ශයක් වෙනවා මේක වදින්නෙත්. ගියා විද්‍යාල්පති ළමට. ඒ විද්‍යාල්පති බොහොම කාරුණික කෙනෙක් නැගිට්ටා. විද්‍යාල්පතිතුමනි ඔබතුමා මොකද අර පිළිමවාන්ති බලාගෙන ඉන්නේ වඳින්නේ නැත්තේ? විද්‍යාල්පති කේන්ති ගත්තේ නාමදුරුවනේ ඔබ වහන්සලා කියනවනම් මම එත උදේ ඉඳලා වඳින්නම්. මට වඳින්න බැරි කමක් නැහැ. කියනවා නම් වඳින්න. මම ඒ රූපේ බලන්නේ නිකන් මේ විනාඩි 15. මම එක දවසකට එකක් ඉගෙන ගන්න. මම මේ බලාගෙන ඉන්න මේ උත්සමයා මොනතරම් ඉවසපු කෙනෙක්ද? අද මට ඉස්කෝලේ ඇතුලේ ඉවසන්න ලැබේවා. ඉස්කෝලේ පාලනය කරනවා කියන්නේ ලේසි නෑ. ඔන්න බුද්ධං සරණං ගච්ඡාමි. වඳින එක නෙමෙයි. අද මට ඉස්කෝලේ ඇතුලේ ඉවසන්න ලැබෙනවා. හිතෙන්නේ නැතුව වැඩ කරන්න කේන්ති ගන්න නැතුව ඉඳ ලැබෙනවා. ගුරුවරු එක්ක ළමයි එක්ක මොනවා කළත් අද මේ මන් සරණ යන මේ උත්තරය මොනතරම් මෛත්‍රී කරපු කෙනෙක්ද? මෛත්‍රී පාරමිතාව පුරපු කෙනෙක්. අද මට ඉස්කෝලේ ඇතුලේ මෛත්‍රියම කරන්න ලැබෙනවා. මොනවා කළත් මම වේවලක් අතට ගන්නෙ. ගුරුවරයෙකුට මං බනින්නේ. මං අද මෛත්‍රී කරා. අද දවස පුරාමට කාරුණික සිතිවිලි ඇති වේවා. මම මේ සරණ යන්නේ මා කාරුණික කෙනෙක්. ඔන්න සරණම් කිව්වේ ඒකයි සරණම් ගත්තා. බුදුආන්දරෝ කියන මේ චරිතය අපේ ජීවිතේ දෙකතු කරගන්න. දැන් ආපියේ චම්බපාලි රහත්තුමා අමපාලිගෙන් ආනවා ස්වාමීනි මේ තරම් පින තියෙන මං මොකටද ගණිකාවක් උනේ සංසාරේ බාසතිවා කටින් නරක දෙයක් කිව්වා ඒ ආත්මෙදිත් සිල්මේ භික්ෂුණිය රාත් මේනින් වහන්සේ කෙනෙක් රාත්‍රී කාලේ චෛත්‍ය වටේ ඇඳගෙන යනකොට අවුරුදු 120ක් විතර වයසයි ඒ රාත්මයනේ නාන්දට කිඹු සුමම්බිය. නාකීනේ. සමගුලිය බිම වැටේ. එතුමිය එක දැක්කේ නෑ. එතුමිය ගියා යන්න. මේක දැන් වැඳගෙන එන මේ අඹපාලියදත් රහත්මේනි මේ මේ භික්ෂුණියා. අර අබතෙල් පත්තු කරලා වටේට ඒක එළියටයි සඳ එළියටයි අර සෙමගුලිය පේන. දෙලිසෙනවා. හිත නරක කරගෙන එක පාරට කටින් කිව්වා ලෝකේ තියෙන නරකම වචනය. අදත් මේ ලෝකේ මිනිස්සුන්ගේ කටේ තියෙන්නේ මොකක්ද? අපේ රටේ. අම්මා දුවටත් ඒ වචන කියනවා. නරකම වචනයක් කටින් පිටව. ඒක ටිකක් ශිෂ්ට සම්පන්නව කියනවා නම් මොන ගණිකාවද මේක කළේ කියලා. ශිෂ්ට විදියට කිව්වා. නැත්නම් එයා ඒ කාලේ ඔක ඇවි අකුරු දෙකකින් අටුවාව තියෙන්නේ එහෙමයි. නරක වචන. ඔන්න රාහත් වෙන ආත්ම භාවයේදී ධනිකාව. පදුත්ත සිතින් යම කරන කරයිද කියයිද සිතයිද අකුසල. එහෙමනම් මෙලවත් මලකඩ කාලා පරලවත් මලකඩ කාලා සංසාරේ විඳවන්නේ. අටවෙනි මලකඩේ තමයි අවිජ්ජා නොදනුවත්කම. දුක ගැන දුක්ඛාරය සත්‍ය දන්නේ දැන් බලන්න දුකයි දුකයි කියලා කියනවා. මොකද්ද දුකයි කියන්නේ? ජාතිය ඉපදීම දුකයි. ජරාව නාකියන එක දුකයි. ව්‍යාධිය ලැබෙන එක දුකයි. මේවා අපි ලැබ වුණා. නමුත් මතක නැහැ ඉපදුනා. මෝඩකම තාම තේරෙන්නේ නැහැ ඉපදෙනකොට තියෙන අමාරු. මුලාවේ. වයසට ගියේ කෙනාට තේරෙන්නේ නැහැ මේක තියෙන අමාරු. සමහර වයසක අය කරන්නේ අමුතු අමුතු දේ. වයසට ගිය අය කරන අමුතු අපරාධ. අවිද්‍යාව තරම් පරම මලක් ලෝකයේ නැ අවිද්‍යාව නිසා තමයි ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව මේ ඔක්කොම දුක දන්නේත් නෑ දුකට හේතුව තෘෂ්ණාව. ලෝභකම ගැන මොකක්වත් දන්නේ අල්ලගන්න නේ බලන්න. ලෝභකම අපි ළඟ කාලඟක් තියෙනවා. මේ බන කියන මන් ළඟක් තියෙනවා. එක පාට දාලා ජීවිතෙන්නේ නැහැ. එහෙමනම් මේ මලකඩ කඩන්න කිව්වේ කොහමද? තෝකතෝකං කණේ කන්න. ටික ටික අයින් කරන්න. දැන් පොළවෙන් ගන්න රත්තරන් වල මලකඩ තියෙනවා. ඒ මලකඩ එකපාරට දාලා පුච්චලා යවන්න බෑ. ලංකාරුවා වාඩි වෙලා රත් කර කර කෝවි චුට්ට චුට්ට යවන්න. රත්තරන් වල මලකඩ එකපාරට යවනවා නෙමෙයි. චුට්ට චුට්ට යවන්න. ඊළඟට තමයි පිරිසිදු රන් ටික කෝවේ දාලා රත් කරලා Tamanට ඕන ඕන විදියට කැටයන් දාලා කරාබු වලලු මාළු මුදු අදයි. අන්න මේ සිතේ තියෙන මේ මලකඩ චුට්ට චුට්ට කඩන්න. එක පාරට කඩලා දාන්න බෑ. එහෙම කරන්න නම් සාරාංශයේ කල්පලක්ෂයක් ඕන නැහැනේ. චුට්ට චුට්ට අයින් කරන්න. එවන් කෙනාගේ ජීවිතේ තමයි බබලේ. ඒ නිසා පින්වත්නි මේ සූත්‍රය අංගුත්තර නිකාය අටක නිපාත තියෙන සූත්‍රය නම මල. මල කඩ කාපු ඇති. සංසාරේ කොච්චර අපි මල කඩ කෑවද? මේ ආත්මේ කොච්චර මේ කනවද? සංසාරේ තව කොච්චර කණ්ඩ වෙයිද? මේ බය ඉතලා. තමන්ගේ ජීවිතයේ තියෙන මේ මලකඩ කඩාගත්තොත් සුද්ධ කරගත්තොත් ජෝති ජෝති පරායයි ආලෝකයෙන් ආලෝකයට යන්න එහෙම නැත්නම් ජෝති තම පරායන ආලෝකයෙන් අඳුරට යන්නයි වෙන්නේ. දැන් බලන්න යකඩ මලකඩ කෑවට පස්සේ කිසි දෙයකට වැඩක් නැහැනේ. වැඩක්. ඒක මලකඩ කන්න කලින් ආරක්ෂා කරගත්තොත් වැඩකට ගන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ කියපු කරුණු අට හොඳට සිතට ගන්න. නිවන් දකින්නත් අවශ්‍යයි. ඉගෙනගත්ත දෙයක් ශිල්පයක් තාස්ත්‍රයක් තියෙනවා නම් ඒක අමතක කරගන්න එපා මතක් කරගන්න. නිකං එක එක දෙයක සිත දුවන්නේ නැතුව ඔය වද ඔය වාගේ දෙයකට සිත යොමු කළොත් සිත පිරිසිදු වෙනවා. සම්මා සංකප්ප වැඩෙනවා. සම්මා සංකප්ප වැඩෙනවා. ඊළඟ කාරණාව නිතරම පිරිසිදු කරගන්න තමන් ඉන්න තත්. කම්මැලි නැතුව වැඩ කරන්නේ. ප්‍රමාද වෙන්න එපා. කොහේ යනවා වුණත් වෙලාවට කලින් යන්න ඉගෙන ගන්න. ප්‍රමාද වුණොත් පාඩු. කල් වේලා අත්ව කරගන්න ඉගෙන ගන්න. කල් දාන්න එපා තව කල් තියනවා කියලා හිතන්න එකපාරට පිළිකාවක් ආව. කියලා දෙන්නේ පිළිකාව. පිළිකාව කලින් SMS එකක් වෙනවා දුඹට මං අනිත් දෙනවා කියලා. නාර පිපිරෙන්නේ කියලාද? උටේ හිටියලු නාර පිපිරලා මිනිහා මැරිලා. ඔන්න ප්‍රමාද වුණොත් ඊළඟට දුක්ඛදායකයි. මලකඩ කා ප්‍රමාද වෙන්නත් පුංචි කාලේ ඉඳලා කාන්තාව දුවට උපදෙස් දෙන්න චරිතවත් වෙන්න චරිත රූප ගැන බලන්න එපා. කොච්චර ලස්සන වුණත් චරිතේ කැතනම් ඒ ළමයා වැඩක්. ඊළඟට ලෝභකම දුරු කරන්න. අකුසල කර්ම පාප කර්ම වලින් මිදෙන්න. ඊළඟට අවිද්‍යාව තේරුම් ගන්න. නොවන පාල කරගන්න. විද්‍යාව ඇති කරගන්න. එවිට මෙලව ජයගෙන, පරලව ජයගෙන, සතර ජයගෙන, කෙලෙස් ජයගෙන, මායя ජයගෙන අමාමා නිවන් දකින්න පුළුවන්. ලැබිච්ච වෙලාව ඉවරයි. දායකත්වයේ 315 විසුම්පුරය ඉහළ කර කරගාමුණ කඩවත පදිංචි. ඒවා ගමගේ සෝමපාල මාත්මා ඇරියත් යන දෙමාපියන් දෙපළක් දූපතුන් ඇතුළු පවුලේ සියලු දෙනා විශාල පිරිසක් ඉන්නවා. මේ ඔක්කොම එකතු වෙලා ධාර්මික උපයපු ධනය වියදම් කළේ සබ්බදානං ධම්මදානං ජිනාති ලොකුම පින්කමක් කරගත්තා. දැන් මේ බණ කියලානේ මේක දැන් ලෝකේ කවුරු හරි මලකඩ කාපු එකේ කාගෙන ඉඳලා මලකඩ ටිකක් හරි සුද්ධ කරගත්තොත් කොච්චර පිං සිද්ධ වෙනවද අපිට? ඒකයි මේ ඥානිසංස. එනිසා බලාපොරොත්තු වෙනවා කේදී රොසිලිනා උපාසිකාව පීතර සිඤ්ඤෝ මණිකේ මණිකයාමි උපාසිකාව ඒ වගේම අන්දිරි සප්පුවාමි බෙනඩික්සා සෝමවති ඇතුළු පින් බලාපොරොත්තු වන සියලුම මියගිය ඥාතීන්ට මියගිය රණවිරුවන්ට පින් දෙනවා ඒ මියගියත් දුක කණන් දුකින් මිදේවා සැපේටපත් වේවා සතේකනං සප වඩා වර්ධනය කරගෙන අමනිවනින් සනසේවා කියන පැතුමයි අද මේ දායක සෝමපාල මාත්මා පෞලි සියලු දෙනා එකතු කරගෙන බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට ඒවාගම්මගේ යුවලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් ඒ දූපතුන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් පූජනීය දරණගම කුසල ධම්ම ස්වාමින්වහන්සේ දේශකයාණන් වහන්සේ කාර්ය මණ්ඩලයේත නිදුක් නිරෝගී සුව පැතීමත් පැමිණ සිටින සියලුම ඥාති මිත්‍රාදීන්ට නිරෝගී සුව දීර්ඝායුෂ පැතීමත් සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමාමා නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. එමනම් මේ පින් දෙවියොත් දක සතුට වේවා අනුමෝදන් වේවා. ඔබ අප සෑම දෙනා කලට වේලාවට රැක දේවා දෙවියොත් අම නිවනින් සැනසේවා කියලා පින් දෙමු. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ත ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ත දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අනන්ත බුදු ගුණ බලයෙන් සෑම දිනාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා කියලා සාදු කියනවා